තේරුම් ගැනීම සඳහා තමන් දන්න කාරණාව වැරදි බව හම්බෙන්න. තමන් දන්න කාරණාව වැරදි කියලා හම්බෙනවා කියන්නේ. දැන් අපි දන්නවා සම්මාදිට්ඨියටපත් වෙන මාර්ගයේදී මූලාරම්භය සම්මාදිට්ඨිය ඇතිවීමට කියනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියලා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? මම කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බෙනවා. අපට ධර්මයේ අහපු තැනදී මම කියන කාරණාව හරි කියලා හම්බෙනවා නම් ඒ හම්බෙන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නද හම්බෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන්නද සක්කාය දිට්ඨිය වැඩෙන්න ධර්මයේ අහපු තැනදී මම කියන කාරණාව හරි කියලා Tamanට හම්බෙනවා නම් මම දන්න කාරණාව හරි කියලා Tamanට තහවුරු වෙනවා නම් මම කියන කාරණාව වර්ධනය වෙන ප්‍රතිපදාවක් හම්බ වෙනවා අන්න යෝනිසෝ මනසිකාර විචක්ෂණ උත්පාදයක් කියන තැනදී මොකද හම්බෙන්නේ? විචක්ෂණයට යමුවන්නේ මම කියන කාරණාව වැරදි කියන දෙයටත් එක්ක. තර්කයේදී මම හරි කරගන්නයි තර්ක කරන්නේ. විචක්ෂණයේදී තමන්ගේ දෙයට හම්බෙන්නේ නැති නිසායි විචක්ෂණය කරන්නේ. ඒ විචක්ෂණය කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? යෝනිසෝ මනසිකාරය කිරීමේ ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? පටිපොච්චා විනීතයේ ප්‍රතිඵලයේ ප්‍රඥාව උදා වීමෙන් හම්බ වෙනවා. මම කියලා ගත්ත දේ තුල වැරද්ද. ඔන්න සක්කාදිටි ප්‍රහාණය වෙනවා. මම කියලා ගත්ත දේ තුල වැරද්ද හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මම කියලා ගත්ත දේ තුල වැරද්ද හම්බ වෙන දහමක් බුදුරන් වහන්සේ ලෝකෝත්තර මාර්ගයේ මූලාරම්භයම ප්‍රකාශ කළා තියෙද්දී අපට ඒ පටන් ගැනීමට මේක හම්බුනේ නැතිනම් අපට නිවීම කරා යමු වෙන්න බෑ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් එක්කයි නිවීම කරා යමු වෙන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න කාරණාවක් මම මේ පැහැදිලි කරලා පෙන්වුවේ විතරකයේ සහ විචක්ෂණීය අතර වෙනස්කම විතරකයේ තමන් හරි බව තේරුම් ගන්න යන්නේක විචක්ෂණීය තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාව. විචක්ෂණයෙන් හම්බෙන්නේ තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක්. තරකයෙන් හම්බෙන්නේ තමන් හරියේ කියලා තහවුරු කර ගැනීම. එනම් බුදුරණවහන්සේගේ ධර්මය අතක්කාවචරයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සක්කායදිටි ප්‍රහාණය කරන ප්‍රතිපදාවක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තර්ක කළ තමන් හරි කියලා තහවුරු කරගන්න ප්‍රතිපදාවක් නෙවෙයි. බුදුරණන් වහන්සේගේ ධර්මයේ විචක්ෂණීය තුලින් තමන් කියලා ගැනීම වැරදි බව හම්බෙන ප්‍රතිපදාව. ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණයට අවශ්‍ය ප්‍රතිපදාව. ඔන්න ඔය දේ අපට ඇහෙන්න ඕනේ මොකකින්ද? ධර්මයේ ඇහෙන තැනදී. ධර්මයේ ඇහෙන තැනදී අපට හම්බෙන්නට ඕනේ තමන් කියන කාරණාව වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක්. දැන් ඔබ අහලා තියෙනවා සක්කාය දිට්ඨියේදී රූපං අත්තතෝ සමුනුපස්සති රූපේ මම කියලා ගන්නවා ඊළඟ රූපය තුල මම ඉන්නවා රූප මම තුල රූපේ රූපේ මම හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහට පංචීපාස්කන්ධය ගැනම මම කියලා බැස ගැනීමක් එකමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ දැන් බලන්න අපිට ඇහෙන දේ ඔස්සේ කනට ඇහෙන දේ ඔස්සේ කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ මොකද්ද? කනයි ශබ්ද විඥානය එකතු වුණා. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන තැනදී හටගන්න දේ තමයි බුදුරන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හත්තිපදෝප සූත්‍ර ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධයක් තමයි යන්නේ දැන් අපි වාදයකට නැත්නම් අපි තර්ක කරන්න යන තැනදී අපි යම් කිසි විදියකින් තර්කයකට යමු වෙන තැනදී ඇහෙන දේත් එක්ක අනිත් අයත් එක්ක තර්ක කරන්න යමු. එතකොට අපි එතෙන් යමු වෙන්නේ කොහොමද? ඇහෙන කාරණාව සහ තමන් හිතන කාරණාව. තමන් හිතනවා කියන්නේ මොකද්ද? මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණය එකතු වීමෙන් හටගන්න පංච පාස්කන්ධය. මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණය එකතු වීමෙන් හටගත්ත පංචීපාස්කන්ධයත් එක තමයි අපට මම ගත්ත කාරණාව හරි කියලා හම්බෙන්නේ. එතකොට මම ගත්ත කාරණාව හරි කියලා හම්බුනේ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය මම. එක හරි, එක මම කියලා ඒ තුල බැසගෙන ඉන්නේ. තමන්ගේ අදහසත් එක්ක. ඇහෙන දේ තුල කණයි ශබ්ද විඥාන එකතු වීමෙන් හටගත් පංචපාස්කන්ධයේදී ඒ පංචපාස්කන්ධය මම. එතකොට එහෙනම් අපිට මේ තාර්කික යන ලෝකයේදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක්. බුදුරන් වහන්සේ දේශනා කරපු විචක්ෂණ ප්‍රතිපදාවේදී විචක්ෂණය කරන්නත් යමක් ඇහෙනවා. හැබැයි ඇහුණ කාරණාව තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? බුදුරන් වහන්සේ කියපු විදිහට ගැළපෙන්නේ නැති නිසා කියපු කාරණාව තේරුම් ගන්න නුවණ තියෙන කෙනාට කල්පනා කළ යුතුද නැද්ද? කල්පනා කළ යුතු. හැබැයි නුවණ තියෙන කෙනාට. නුවණ තියෙන කෙනා කල්පනා කරන්න යොමු වෙනවා. ඒ කල්පනා කරන්න යොමු වෙන ප්‍රතිපදාව බුදුරණවහන්සේ දේශනා කරපු දේ එක්කම යොමු වෙනවා නම් ඒ ප්‍රතිපදාව තුළ බුදු කෙනෙකුට විතරක් හැකියාව ලැබුණේ ඒකයි දහම ඉස්මතු කරන්න ඒ හිතන වැඩපිළිවෙල දුන්න ප්‍රතිපදාවයි හම්බෙන්නේ මොකද්ද සක්කාය දිට්ඨියේ දුර වෙන ප්‍රතිපදාව හිතන්න හිතන්න විමසන්න විමසන්න තමන් දන්න දේ හරි වෙන ප්‍රතිපදාව කර නෙවෙයි යන්නේ තමන් කියලා ගත්ත දේ වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ ඒක මේ ලෝකේ කාටවත් දෙන්න බෑ ඒ ධහම මේ ලෝකේ කිසි කෙනෙකුට කියලා දෙන්න බෑ. බුදුරන් වහන්සේ නමකට විතරමයි කියලා දෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ ඒ කාරණාව දේශනා කළ නිසයි අනිත් අය අවබෝධ කරේ. ඔබ අහලා තියෙන බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන මන්දුස්සහි වෙනවා. සහම්පති බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් දේශනා කිරීම සඳහා යොමු වෙනවා.